කප්පන්ත භික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති දෙභික්කවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහරති පංචසු නීවරණ මේ පංච නීවරණයන් කී තමා මේ ධර්මයන්හි ධර්මයට ධර්මයන්ට අනුව බලමින් වාසය කරයි ඒ ධර්මයන් කියන්නේ සත්‍ය පුද්ගල නොවන ස්වභාවය. ඒ ස්වභාවයන් ඒ ස්වභාවයන්ගේම වශයෙන් බලමින් වාසය කිරීමක් මිස සත්ව පුද්ගල ස්ත්‍රී පුරුෂ මම ඔබ ආදී වශයෙන් නොබලයි කියන එකයි හිඳත යුතු. ධර්මයන්හි ධර්මයන්ට අනුව බලමින් ඒ ස්වභාවයන් පිළිබඳව මිසක මේ සත්වයේක මේ පුද්ගලයේක මේ මමය ආදී වශයෙන් බැලීමක් නොවේ. ඉතින් ඒ පංච නීවරණයන් අතුරෙන් පළමු කොට දැක් වූ ඒ කාමච්ඡන්ද නීවරණය කීවේ බලවත් කාමරාගය. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන මේ පංචකාමයන්හි එහෙම නැත්නම් ඒ ඒ සවදෑරුම් අරමුණෙහිම ධම්මාරම්මණය කියන ඒ අරමුණෙහි ඇතිවන්නා වූ බලවත් රාගය. ඒකයි කාම ඡන්දේ. මම එදා කිව්වා කාම ඡන්ද කියන මේ වචන දෙකේම එක ආකාරව එකම විදිහේ තේරුමක් තිබෙන්නේ. කාමී කියන්නේ කැමැති වීමයි කියන එක, ඡන්දේ කියන්නේ කැමැත්ත කියන ඒ කාම කියන එකේ ඡන්ද කියන එකේ තිබෙන වෙනසක් ධර්ම පිළිබඳව නම් තිබෙනවා. කාම කියන විට ලෝභයම ගන්නෙ. ඡන්දය තවත් ධර්මයක්. කැමැත්ත වශයෙන් ඇතිවන ඒක අකුසල් කුසල් කියන ඒ දෙපැත්තේම යෙදෙන ධර්මයක්. අපි ඡන්ද චෛතසිකය කියලා එකක් ඉගෙන ගන්නවා අභිධර්මයේ. නමුත් මේ වචන දෙකම එකට ඇඳා පාදාගෙන තිබෙන මේ කාම ඡන්දය අඟවන්නේ හඳුන්වන්නේ බලවත් වූ කාම රාගය කියන තේරුම. ඒකට එය <clears throat> කෙනෙකුගේ සිතෙහි හටගත් කල්හි දේ හට ගැනීමට හේතු වන්නේ යම් කිසි ඉෂ්ඨ අරමුණක්. ඒක ඒ රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පොට්ටබ්බයක් හෝ එහෙම නැත්නම් ඒ ඉවන් දකින් ඇති වූ ප්‍රීතියක් සොම්නසක් සැපයක් ආදී වශයෙන් පවත්නා ඉබන්දක්. ඒ අරමුණු කොටයි ඒ කාමච්ඡන්දය ඇතිවන්නේ. එහෙම මේ කාමච්ඡන්දය ඇතිවන අවස්ථාවක් වෙතු. ඒ අවස්ථාවේදී ඒ කාමච්ඡන්දය සිතින් අල්ලා ගන්න. ඒකයි මෙතන සම්පංව අජ්ජත්තං කාමච්ඡන්දං අත්තිනේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජාන. එතන මේ අත්ති මේ අජ්ජත්තං කාමච්ඡන්දෝ මන් තුල තමාගේ සිතෙහි ඒ කාමච්ඡන්දයක් ඇති වූ බව දැනගනි. ඒ කාමච්ඡන්දේ කියන එක කාමච්ඡන්දයක් වශයෙන්ම දැන ගැනීමක් මේ අදහස් කරන්නේ. ඒ කාම ඡන්දය තමන්ට දැනෙන ආකාර තුන. රාගයක් වශයෙන් එහෙම නැත්නම් ආසාවක් වශයෙන් එහෙම ඒ කාම ඡන්ද කියන ධර්මයේ පිළිබඳ වූ තමන්ට වැටගෙන යම් ආකාරයක් වේනම් ඒ අනුව එය බැලීම ඒ එතන සැලකිය යුතු වන්නේ මේ වචනේ නෙවෙයි වැදගත් කාරණා වචනේ කියන්නේ දැන් යම් කිසි ධර්මයකට ඒ ධර්මයේ හඳුන්වා දීමට නැත්නම් හඳුන්වා ගැනීම හඳුනා ගැනීමට පාවිච්චි කරන වචනයක් තිබෙනවා. ඒ ඒ වචනේ උපකාරයේ නැතිව ඒ ධර්මයේ කවරක් දැයි කෙනෙකුට කියා දෙන්නට හෝ පුළුවන් කමක් නැහැ. ඒ ඒ ඒ වචනයෙන් කියවෙන ධර්ම ස්වභාවයයි තේරුම් ගත යුතුයි. ඒක තමයි පරමාර්ථ ධර්මයක් කියන්නේ. දැන් ඒ අප අරමුණු කරන මේ ධර්ම වලට කියනවා පරමාර්ථ ධර්ම කියලා. ඒවායේ ස්වභාවයක් තිබෙනවා. ඒවා හේතුන් ප්‍රත්‍යයන් නිසා හටගන්නේ. ඒ ඒ වගේම ඒවායේ තිබෙනවා ඇතිවීමක්, පැවැත්මක් සහ නැතිවීමක්. ඒබඳු ඒ ධර්ම තමයි පරමාර්ථ ධර්ම. එන ඇතිවීමක්, නැතිවීමක්, නොමැති පරමාර්ථයක් වශයෙන් පවත්නේ නිර්වාණ පරමාර්ථයේ පමණයි. අනිත් හැම පරමාර්ථ ධර්මයක්ම ඇති වෙන නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා තමයි මේ හැම එකක්ම අනිත්‍යයි කියන්නේ. දැන් Tamange సంతානෙහි කාමච්ඡන්දයක් ඇති වූ කලෙහි ඒ කාමච්ඡන්දයක් ඇති වූ බව දැනගන්නා යෝගාවචරයා නැත්නම් භාවනානු යෝගියා තුල ඒ ඇති වූ කාමච්ඡන්දය වැඩි දුර යාමක් වන්නේ නැහැ. ඒ ධර්මයේ දැන ගැනීමම ඊටාම වැදගත් කාරණේවක්. නොදැනගත්තොත් හිම ධර්මයක් තමා තුල හටගත්තේ හටගත් බව තමාට නොවැටී ගියොත් තමා සිහියෙන් යුතුව මුසිතීමේ හේතුවෙන් එවිට කාමච්ඡන්දය ක්‍රමෙන් වැඩෙනවා, දියුණු වෙනවා, එය තව තවත් බලවත් වන්නට සමහර විටක තමාගේ <clears throat> ඒ සීලාදියට පවා බාධා වන්නට ඒ වාට පවා විපත් සිදුවන්නට ඉඩ තිබෙනවා ඒ කාමච්ඡන්දය පිළිබඳව දැන නොගෙන ඒට දියුණු වීමට බලවත් වීමට ඉඩ හැදියි කාමච්ඡන්දය කාමච්ඡන්දයක් බව එබඳු ස්වභාවයක් තමා තුළ හටගත් බව දැනගත් මොහොතෙහිම ඒ කාම ඡන්දය දුරු වී යන. ඒකයි එය මෙනෙහි කරනවායි නැත්නම් ඒ ධර්මය මෙනෙහි කරනවායි කියන්නේ ඔය කාරණේ සලකාගෙන. ඒ ස්වභාවය දැන ගැනීම පමණක් නෙවෙයි එහෙම මෙනෙහි කිරීම පටන් ගත් විටම ඒ කාම ඡන්දය දුරු වෙනවා. දුරු වී යන. ඒ වැඩි දුර තම సంతානෙහි පැවත විපත් සිදු කිරීමට හේතු වන්නේ. ඉතින් එහෙම දිනෙහි කොටස් කෙනෙකු තුල නැවත නැවත නැවත නැවත ඒ කාමච්ඡන්දය උපදිනවා නම් එවිට ඒ කාමච්ඡන්දය දුරු කර ගැනීම සඳහා දී තිබෙන උපදෙස් තිබෙනවා. ඒවාද මෙනෙහි කළ යුතුයි. ඒවට අයෝග අසුබ මානසිකාරයෙන්ම වඩන්නට කියලා උගන්වන්නේ ඒකයි. මොකද මේ කාමච්ඡන්දයක් කෙනෙකු තුල ඇතිවන්නේම අප අසුභිය දිනේ කතා කළා ඒ පිළිබඳව අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ අයෝනිසෝ මනසිකාරය කියන එක හා යෝනිසෝ මනසිකාරය කියන මේ ධර්මයෙහි ඉතාම වැදගත්. දැන් දෙකක් ගන්නා ධර්ම දෙක. ඒක එක ධර්මයක් හැටියට ඒ වචන වශයෙන් තෙලිතා. අයෝනිසෝ මනසිකාරයයි යෝනිසෝ මනසිකාරයයි කියන විට ඇතැම් විටක එකම ධර්මයකුත් දැක්විය දක්වන්නට සිදු වෙනවා. වෙනව අවස්ථා පිළිනවා. ඇතැම් විට ධර්ම පරම්පරාව දැක්වීමට සිදු වෙනවා. දැන් අයෝනිසෝ මනසිකාරය කියන එක එක චිත්ත වීතියක විවිධයක් පිළිබඳව කතා කරන විට ඒ චිත්ත වීතියෙහි ඇතිවන ආවර්ජනය අයෝනිසෝ මනසිකාරය හැටියට දක්වන දැනතිද. ආවර්ජන සිත පිළිබඳ ආවර්ජනය කියන මෙය ගැන අපේ ධර්මෙහි එනවා <clears throat> මානසිකාරය කියන එක. මානසිකාරය පිළිබඳව විස්තරෙහි එනවා මානසිකාර තුනක්. ආරම්මන ප්‍රතිපාදක මානසිකාරය, වීති ප්‍රතිපාදක මානසිකාරය, ජවන ප්‍රතිපාදක මනසිකාරය. ඒ ආවජන ප්‍රතිපාදක මනසිකාරය කියන්නේ ආරම්මන ප්‍රතිපාදක මනසිකාරය කියන එක ආරම්මන ප්‍රතිපාදක මනසිකාරය කියන එක ඒක චෛතසිකයක්. කැටියටයි දක්වන්නේ. මේ මනසිකාරය අපි අභිධර්මයේදී ඉගෙන ගන්නවා. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගතා ජීවිතින්ද්‍රිය මනසිකාර කියන තැන. ඒ මනසිකාරය ඒ සිතක් යම් අරමුණක් ගෙන ඇති වෙලා නැතිව කියක් නැවත නැවත අරමුණු ගන්වමින් ගණමින් සිත් පහළ වෙනවා. එහෙම ඒ නැවත නැවතත් අරමුණු ගණමින් සිත් පහළ වීමට ඒ සිත් නැත්නම් ඒ චිත්තචෛතසික ධර්ම අරමුණෙහි යොදාලන ස්වභාවයක් වන මානසිකාරයේ කියන චෛතසිකයක්. ඒක අභිධර්ම පොත්වල ඇතම් විටක විස්තර කරනවා රතෙහි ගොමුන් යොදාලන රථාචාර්ය වගේ කියලා නැවත නැවතත් නැවත නැවතත් අරමුණෙහි අරමුණට නැත්නම් අරමුණු වල චිත්තචෛතසික ධර්ම යොදවන ස්වභාවය චෛතසිකයේ කියන ඒ ඒකට කියන්නේ ආරම්මන ප්‍රතිපාදක මානසිකාරය. තව වීති ප්‍රතිපාදක මනසිකාරය කියන්නේ එක අරමුණක එල්බගෙන සිත් වේලියක් හටගත්තොත් අන්න ඒ සිත් වේලියටයි කියන්නේ චිත්ත වීතියක් කියන්නේ. ඒ චිත්ත වීතියේ තිබෙනවා වෙන වෙනත් කෘත්‍යයන් සිදු කරමින් උපදන සිත්. ඒ චිත්ත වීතිය පටන් ගන්නෙ ආවර්ජන සිතකින්. චිත්ත වීතියක් පටන් ගන්න ආවර්ජන සිතකින්. ඒ ආවර්ජනය ඇතම් විටක පංචද්වාරාවර්ජනය කියන සිත විය හැකි. එහෙම නැත්නම් මනෝද්වාරාවර්ජනය කියන සිත විය හැකි. ඒ ඒ ආ පංචද්වාරාවර්ජන සිත වන්නේ ద్వාර පස අතුරේ චක්කු සෝත ධාන ජීවහා කාය ඇස කන දිව නැය ශරීරය කියන මේ දොරටු පහෙන් යම්කිසි ద్వාරයක ගැටුණු ඒ ద్వාරයට අනුරූප අරමුණ වන රූප, ශබ්ද, ගන්ධ, රස, ඡබ්ද කියන මේ යම්කිසිවක් ඒ ඒ ద్వාරෙහි ගැටුණු විට ඒ ద్వාරික සිත්වලට ඒ ద్వාරෙහි හටගන්නා සිත්වලට අවස්ථාව ලබා දෙන ආවර්ජන සුකට තමා පංචද්වාරා වජ්ජන සුති. ඒක හරියට සිත් වලට ద్వාරය විවෘත කර දෙන සිත වගේ. හරියට ගෙදරකට කවුරු හරි එනකොට ඒ ඒ ගේටි වෙන දොර විවෘත කරලා දෙන්නාක් මෙන්න. අරමුණෙහි එල්ලගෙන සිත් හත ගැන්නට ඒ ద్వාරය විවෘත කර දෙන්න. එතකොට ඒ ద్వාරය කිව්වේ චක්සු ద్వාරය නම් චක්සු ద్వාරෙහි ගැටෙන රූපාරම්මණය ඒ රූපාරම්මණයෙහි එල්බදා සිත් හට ගැනීමට ඒ ద్వාරයේ විවෘත විවෘත කරගෙන සිතයි කියන්නේ පංචද්වාරා වජ්ජන සිත. එහෙම ඇස කන දිව නැහැර ශරීරය. චක්කුසෝත ධාන ජීවහා කාය. මේ කියන ලද පහෙන් යම් කිසි ద్వාරයකට යොමු වන ඒ රූපාදී අරමුණකට ඒ ద్వාරය විවෘත කරගෙන සිතට කියනවා ආවර්ජන සිත. පංචද්වාරා වජ්ජන. ඒ වගේම ඒ සිතෙන් කෙරෙන කෘත්‍යයක් හැටියට දක්වන්නේ ආවර්ජන. ආවර්ජනය කියන්නේ ඒ පැත්තට ඒ යම් අරමුණකට නම් අරමුණක් නම් මේ ආවර්ජනය කරන්නේ ඒ පැත්තට සිත් පරපුර හරවන. අනතුරුව ඇතිවන්නා වූ චිත්ත පරම්පරාව ඒ ద్వාරයට යොමු වුණු අරමුණ කරා හරවන. ඒ හැරවීම ආවර්ජන සිතටයි අයත්. පංචද්වාරා වජ්ජන සිතේ කියලා නම් කර තිබෙන්නේ මේ ద్వාර පහ පිළිබඳවම ඒ සිත ඇති වෙන ආවර්ජන කෘත්‍යය සිදු ඒ එක ඒ සිත වීතිය චිත්ත වීතිය ආරම්භ කරවන සිතයි චිත්ත වීතිය පටන් ගන්න එතෙන් ඒ නිසයි කියන්නේ වීති පටිපාදක මානසිකාරී කියලා ඒ පංචද්වාරා වජ්ජන සිතට. යම් ආවර්ජණයකින් අනතුරුව ජවන් උපදීන ජවන් ඒ සිත් ඉපදීමට කාමය ලබා දෙන සිතටයි කියන්නේ ජවන ප්‍රතිපාදක මනසිකාරය. ඒ ජවන ප්‍රතිපාදක මනසිකාරයේ ක්‍රියානම් කර තිරෙන්නේ මනෝද්වාරා වචන. ඒ මනෝද්වාරා වචන සිත කෘත්‍ය දෙකක් සිදු කරන බව අපි අභිධර්මයේදී ඉගෙන ගන්න. එකක් මනෝද්වාරයේදී ආවර්ජන කෘත්‍ය සිදු කරනවා. පංචද්වාරයේදී වක්තපන කෘත්‍ය සිදු කරනවා. ඒ ඒ අවස්ථා දෙකේදීම ආවර්ජන කෘත්‍ය සිදු කරමින් මනෝද්වාරෙහි හටගන්නා මනෝද්වාරා වචන සිත ඊට අනතුරුව උපදනා වූ ජවන් වලට ඉඩ ලබා දෙයි. පංචද්වාරික චිත්ත යම්හි පංචද්වාරික චිත්ත වීතිවල හත ගන්නා වූ මනෝද්වාරා වචන සිත ඒ ඒ චිත්ත වීතියේදී නම ලබන්නේ මනෝද්වාරා වචන කියාම වේ. එතකොට ඊට නම් කරන්නේ වොත්තපනච. වොත්තපනච ඒකට වොත්තපන සිතේ කියන්නේ එහි කරන කෘත්‍යය ගැන කරන්නේ. වොත්තපන කියන ඒ පාළි වචනයෙන් කියන්නේ විරක්තා විරක්තා විරක්තාපනේ කියන්නේ නියම කරන එතෙන්දි තමයි ඒ ద్వාර පහෙන් යම්කිසි ద్వාරයක ගැටෙන අරමුණ පිළිබඳව ජවන් වශයෙන් ඇලෙන බව එහෙම නැත්නම් ගැටෙන බව එහෙමත් නැත්නම් ඒ අරමුණෙහි ඇති යථා ස්වභාවය සත්‍නා බව කියන මේ පැතිවලට සිත නියම කරන්නේ. ඊට පස්සේ ඇතිවන්නා වූ සිත් මෙබඳු සිත්යේ කියන බව නියම කරන්නේ ව්‍යවස්ථාපන සිත. ඉතින් අන්න එහෙම එහෙම නිසා ඔය මානසිකාරය කියන යෝනිසෝ මානසිකාරය අයෝනිසෝ මානසිකාරය කියන මේ නම් ඔය ආවර්ජන සිත්වලටත් දෙන්නේ. අයෝනිසෝ මනසිකාරයේ දෙනවා පංචද්වාරාවජ්ජනීය හෝ මනෝද්වාරාවජ්ජනීය ඒ චිත්ත වීතියේ හටගන්නා සිත් ලෝභ මූල සිත් එහෙම නැත්නම් ද්වේෂ මූල සිත් එහෙම නැත්නම් මෝහ මූල සිත් කියන අකුසල් සිත් දෙක. එතකොට මේ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය. ඒ චිත්ත වීතියේ හටගන්නා සිත් යමන් සිත් කුසල් සිත් වෙතු. එවිට ඒ ආවර්ජණය ඒ මානසිකාරය යෝනිසෝ මානසිකාරය කියන නම ලබන. ඒකට කියන යෝනිසෝ. එතකොට එතෙන්දී අප දැන් මේ යෝනිසෝ මානසිකාර කියන මේ පිළිබඳව හා අයෝනිසෝ මානසිකාරය කියන මේ පිළිබඳව අප කතා කළේ එය ආවර්ජන සිත් වලට පමණක් සීමා. ඒ එපමණකින්ම යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර පිළිබඳ කතාව විස්තරය සම්පූර්ණ වන්නේ නැහැ. තවත් ඒ අයෝනිසෝ මනසිකාර යෝනිසෝ මනසිකාර කියන එක දක්වනවා චිත්ත වීතිංගේම වශයෙන්. චිත්ත වීති වශයෙන්ම දක්වනවා. සමහර එක් සිටිනවා ඔව්හු නිතර පාස්සේ අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තවයි සිටින්නේ. අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තවයි සිටින්නේ කියන්නේ සිහි නුවණ කියන මේවා නැතුව හැම තිස්සේම ලෝභ මූලසිත, ද්වේෂ මූලසිත, මෝහ මූලසිත වලට අත ගැනීමට අවස්ථා දෙමින් නුනුවණින් සිතන කල්පනා කරන කලකන අයද සිටිනවා. සමහරුට සමහරුට ඒක බොහෝ සෙයින් ප්‍රත්‍යඥයාගේ తත්වයේ ඒකයි. ඒක ප්‍රകൃතිය. ප්‍රകൃතිය කියන්නේ නියම නියම් නිකම්ම ස්වභාවය. ඒ හිතුව හිතන් හොඳ දෙයක් නෙවෙයි. හොඳ පැත්තට පින් කුසල් වැඩෙන පැත්තට කුසල් වලට හැරුණු පැත්තට නෙවෙයි ඔහුගේ සිතිවිලි පවතින. එහෙම ආයේ ඒ අය නිතරම අයෝනිසෝ මානසිකාරයෙන් යුක්තවයි. තවත් පිළිපත් දෙනවා. ඒ අය අයෝනිසෝ මානසිකාරයෙන් යුතු වූ දේ නැත්නම් ඒ අයෝනිසෝ මානසිකාරයම නිසා කරන කතාබහ ආදී දේවලට සම්බන්ධ වීමට කැමති නැහැ. කැමති නැති උන් දන්නවා මේ નિરර්ථකයි. මේ කතාව નિરර්ථක කතාවක්. කාටවත් වැඩක් ඇති කතාවක් නෙවෙයි. මේන් සිදුවන්නේ අපේ කාලය ගත වෙන එක පමණයි. මේ කාලය ඉතා වැදගත්. සත්‍රම් වලටත් වඩා වටිනවයි කියලයි කියන්නේ කාලය. ඒ කාලය කුමටද අපි නිකා හත පල් වෙනකම් කතා කර කර ගත කරන්නේ කියලා එහෙම කතා බහට කැමති නැති. එහෙ අයක් හිටියා. ඔව්හු යෝනිසෝ මනසිකාරය ක්‍රියාත්මක කරන අය යෝනිසෝ මනසිකාරය කියන්නේ කුමක්ද කියලා දන්නවා. මොකද ජීවත් වීමට අපට ඊතරම් කාලයක් නැහැ. අපේ ජීවන කාලය ජීවත් වන කාලය ඉතාම සල්පයි. ඒ ස්වල්ප වූ ජීවන කාලයේ ජීවත් වීමේ කාලයෙන් අප අපට වැඩ සිදු කරගන්නා කාලයක් හැටියට වෙන් කරගත්තොත් යම් කාලයක් නැත්නම් අපි ඒක ගැන සොයා බැලුවොත් යම් කාලයක් පිළිබඳව අපට යහපත පිණිස වැඩ පිණිස පවත්නා කාලයක් මේ කියලා අපේ දවසේ ගත කරන කාලය ඉතිරිවන්නේ බොහෝම සුළු වේලාවක්. බොහෝම සුළු කාලයකුයි ඒ සඳහා යොදාගත්තයි කියලා කියන්නට වන්නේ. ඉතින් වැඩි කාලයක් නිින්දට යන සමහරෙකුට රාත්‍රියට පමණයි නිදා ගන්නට පුළුවන්. සමහරු එහෙම නෙවෙයි. රාත්‍රිත් නිදි, දවල් නිදි, දෙත් නිදි හැම තිස්සෙම නිදි. නිින්ද දෛනික ක්‍රියාව වැඩේ හැටියට සලකන පිරිසකුත් සිටිනවා. ඒ ඇයට ඉතින් කාලය ගෙවෙන්නේ නිින්දට. සමහර විටක ඒ අය හිතන්නට බැරි නෑ. ඒ නිින්දේ ගත කරන කාලය අපි අයෝනිසෝ මනස්කාරයෙන් ගත කරන්නේ නැහැ ඉච්ඡා. නමුත් Tamante යා වැඩ පිණිස පවත් ගත හැකි කාලය නිින්දට ගත කරනවා කියන එක නිින්දේ කියන්නේ ඒක විදිහක මරණයක් වගේ එකක්. මොකක්වත් නෑ වැඩක් කරන්නේ. ඒ ගත කරන කාලය. තමන්ගේ ශාරීරික ශාරීරික විඩාව දුරු කර ගැනීමට ඒ යොදා ගන්නවා නම් ඒකේ වරදක් නැහැ. එහෙම නැතුව නිින්දටම ආසා කොට ඒ අර මේ කියනවානේ මොන සුඛයද? මිත්‍ත සුඛය. ඒ මිත්‍ත සුඛේ ලැබෙන සමහර විටක පස්ස සුඛයක්. පස්ස සුඛේ කියන්නේ ස්පර්ශ සුඛය. ඒ ඒ නිසා තමයි එහාට මෙහාට හැරෙන්නේ. එක පැත්තකට හැරිලා ඉඳලා තවත් පැත්තකට. අනිත් පැත්තට. ඕ විදිහට පස්ස සුඛය. නින්දෙන් ලබන සැපේ ගැන කියන්නේ නිද්ද සුඛය. ඒ ඒ නින්ද නින්ද කැමති වෙන තැනත්තාට ලොකු සැපයක් හැටියටයි පෙනෙන්නේ සලකා. ඉතින් එහෙමම ගත කරනවා. එහෙම ගත කරන වේලාවලදී නම් අයෝනිසෝ මනසිකාරයක් තිබෙනවයි කියන්නට බෑ නින්දට වැටී සිටින විට. මොකද භවාංග සුඛයි පවතින්නේ. නමුත් ඒක නෙවෙයි උමනා කරන්නේ. අයෝනිසෝ මනසිකාරය නොමැති බව නෙවෙයි කාරණේ. යෝනිසෝ මනසිකාරය ඇති කර ගැනීමයි වැදගත්. අනේ යෝනිසෝ මනසිකා පවත්න්නට ඕන. ඒ තමයි මේ මෙනෙහි කිරීමේ කියන එක භාවනාවේදී මෙනෙහි කිරීමේ කියන්නේ එය දැක්වීමට යෝනිසෝ මනසිකාරය ගැන කීමටයි භාවනාවේදී සඳහන් කරන්නේ අසවල් දේත් මෙනෙහි කරන්නට ඕන මේ දේත් මෙනෙහි කරන්නට ඕන සිදුවන සිදුවන හැම දෙයක්ම මෙනෙහි කරන්නට ඕනේ කියන්නේ ඒ යෝනිසෝ මනසිකාරයේ පැවැත්වීම ගැන. ඒතොර යෝනිසෝ මනසිකාරයේ කියන මේ ස්වභාවය නම් කර පිළිෙන්නේ හඳුන්වන්නේ හේතු කරන්නේ නුවණින් මෙනෙහි කිරීම නුවණින් සැලකීම ඒතකොට මේ නුවණ සිහියෙන් තොරව හටගන්නා එකක් නොවේ. සිහියක් එක්කමයි පවතින. ඒ සිහියත් එක්කම පවත්නා ඒ නුවණින් තමා කිනේ. කාමච්ඡන්දයක් ඇති වූ කල්හි කාමච්ඡන්දයක් ඇති වූ බව දැනගන්න. ඒ තේරුම් ගත යුතු කාරණේ තමයි කාමච්ඡන්දයක් යම් වේලාවක ඇති වෙතොත් ඒ ඇති වෙන වේලාවේ තමා සිහි නුවණ ඇතිව සිටියේ නැtei කියන එක. ඒ කාමච්ඡන්දේ ඇතිවීමට කාරණේ කුමක්ද? අයෝනිසෝ මනස්කාරය. ඒකට දැක්කාම ඡන්දේ ඇතිවීමේ කරුණ හැටියට පෙන්න්නේ සුබ නිමිත්තයි අයෝනිසෝ මනසිකාරය. සුබ නිමිත්ත කීවේ තමා ඉෂ්ටයි ප්‍රියයි මනාපයි හොඳයි කියා සැලකෙන අරමුණ. ඒ රූපාදී සවදෑරුම් අරමුණු කවරක්? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම කියන මේ සවදෑරුම් අරමුණු අතුරෙන් කවරක් හෝ තමන් සැලකෙනවා හොඳයි කියලා මනවයි කියලා, ලක්ෂණයි කියලා, සැපයි කියලා ඔය විදිහට සලකනවා. ඒක තමා සුභ නිමිත්ත, සුභ අරමුණ, සුභතේ ගනු ලබන අරමුණ. ඒ සුභයි කියා සැලක වෙන කවර අරමුණක් වත් ලැබුණාට නම් වරදක් නැහැ. ඉතින් දැන් ඇස අරගෙන සිටින විට ඇස ඉදිරියට පැමිණෙන දේවල් දකින්නට ලැබෙනවා. ඒ දකින්න ලබන දේ ප්‍රියමනාප අප්‍රිය අමනාප දෙයක් නොවේ නම් එය අපේ ධර්මයේ හැටියට කිය යුතු වෙන්නේ එබඳු අරමුණක් දකින්නට ලැබෙන අවස්ථාවේදී උපදනා වූ ඒ දැකීම් ක්‍රියාව සිදු කරමින් උපදනා වූ චක්කු විඥාන සිතේ කුසල විපාක චක්කු විඥානය. කුසල විපාක චක්කු විඥාන. ඒ නිසා ඒ සුභ වශයෙන් සැලකෙවෙන ඒබඳු අරමුණක් දැකී මාත්‍රේම නරක නෙවේ. ඒක හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. එතන ඒ අරමුණ වශයෙන් සැලකෙන විට සුභ නිමිත්තක් චක්කු විඥාණයෙන් දත හැකි වූයේ ඒ චක්කු විඥානය කුසලයක විපාකයක් වශයෙන් උපන් කුසල විපාක චක්කු විඥානයක් බැරි. ඒ එහෙම කලකන විට ඒක නරකක් නැහැ. නමුත් ඒ දක්නා ලද රූපාරම්මණයේ සුභ අරමුණ ගනු ලැබූ ආකාරයෙන් යෝනිසෝ මනසිකාර අයෝනිසෝ මනසිකාර කියන මේ දෙක ක්‍රියාත්මක වන්නේ එහි Taman නිමිතිගෙන ඇලුනොත් එයින් කියවෙන්නේ තමා අයෝනිසෝ මනසිකාරයෙන් යතු උනායි කියලා ඒ අවස්ථාවේ. එහෙම නැත්නම් තමා ඒ අරමුණෙහි ගැටුනොත්, කිපුනොත්, තරහ වුනොත් ඒත් අයෝනිසෝ මනසිකාරයෙන් යුක්තවයි සිටින්නේ. ඉතින් ඔය දෙක නේ වැඩියෙන්ම තිරෙන්නේ. ලෝභයයි ද්වේෂයයි. මේ දෙකම තබා මෙතන කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි කියලා දක්වනවා. ඒ යෝනිසෝ මනසිකාරයෙන් කියන එබඳු දක් සිදුවන්නේ නැහැ. Tamanට පුළුවන් යෝනිසෝ මනසිකාරය. ඒ ධර්මයේ පිළිබඳ නැත්නම් ඒ ඇට ගැටුණු අරමුණ පිළිබඳ බුදු මෙනෙහි කිරීම මාත්‍රෙන් නවතින්නට ඒකයි උගන්වන්නේ භාවනා කරන යෝගාවචරයට දක්නාලද කල්හි දැක්ක දැක්ක දකින්නවා දකින්නවා කියලා මෙනෙහි කරන්න. ඇතෙනකොට ඇතෙනවයි කියලා මෙනෙහි කරන්න. ඔය විදිහට උගන්වන්නේ ඒ ඇතෙන දේ පිළිබඳව පස්සෙන් යන්නට. පෙනෙන දේ ගැන පස්සෙන් යන්නට නෙවෙයි. ඒ සුදු මෙනෙහි කිරීම මාත්‍රයකින් නවතින්නට. ඒක කොයිතරම් ප්‍රයෝජනවත් වුණාද කියතොත් දාර්ශීර්ය බාහ්‍ය දාර්ශීර්ය කියන ඒ පුතුමාතර එබඳු අනුශාසනය පමණ ප්‍රමාණවත් වුණා සියලු කෙලෙස් මතා රහත් වන්න. විත්තේ විත්තමත්තං භවිස්සති. සුතේ සුතමත්තං භවිස්සති. මුතේ මුතමත්තං භවිස්සති. විඤ්ඤාතේ විඤ්ඤාතමත්යන් භරිස්සු. ඔය විදිහට දක් දේශනා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තා කිති අන්තාපන. ඒම ප්‍රමාණවත් වුණා. ඒ අනුව සිත යවලා. ඒ වේලේම රහත් වුණා. හැබැයි ඉතින් పూర్ව කෘත පුණ්‍ය කරන ලද පින් නැති කෙනෙක්. ඒ පින්ද විවක්ත මිත්‍රීත පින් විවක්ත පින් කියන්නේ විදර්ශනා පින් තිබුණේ. විදර්ශනා කුසල තිබුණා. ඒ නිසා ඒ අනුශාසනය අසන්නට ලැබුණු අවස්ථාවේදීම හැකි වුණා රහත් වන්නට. ඉතින් මෙතන එහෙම අප කලකන්නට ඕනේ. ඒ ලැබෙන අරමුණ අරමුණ පිළිබඳ වූ ඉෂ්ඨානිෂ්ඨ බව අපට බෑ වළක්වන්න. අරමුණේ තියෙන ඉෂ්ඨත්වය වැළැක්වීමට අපට කළ හැකි දෙයක් නෑ. අරමුණේ තියෙන අනිෂ්ඨත්වයේ වැළැක්වීමට අපට කළ හැකි දෙයක් නැහැ. ඒක අරමුණේම ස්වභාවය. අපට කළ හැකි දෙයක් පිළිවෙල. ඒ කළ හැකි ඒ ඉෂ්ඨ අනිෂ්ඨ කවර අරමුණක් නිසා හෝ ඇතිවන්නා වූ සිත, ජවන් වශයෙන් හට ගන්නා වූ සිත නරක කරනු ගැනීම. ඒ වගේ බලා ගැනීම අපට තිබේ. ඒ සඳහා තමයි යෝනිසෝ මනසිකාරය ඕනි. එතකොට එහෙම යෝනිසෝ මනසිකාරයක් තිබෙනවා නම් ඒ කරත්තා මේ එක පිටක් යෝනිසෝ මනසිකාර නෙමෙයි. ඔහුට ඇතිවන සිත් නිරන්තරයෙන් උපදනා වූ සිත් මේ යෝනිසෝ මනසිකාර කියන නම ලැබීමට සුදුසු සිත්. ඒක දැන් කෙනෙක් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් හෝ එහෙම නැත්නම් ඒ නාම රූප ධර්මයන් නාම රූප වශයෙන් දකිනවා නම් බලනවා නම් මෙනෙහි කරනවා නම් ඒ ඔක්කොම යෝනිසෝ මනසිකාර. එනිසා නියම වශයෙන්ම යෝනිසෝ මනසිකාරයේ කියන මේ නම අතිශයින්ම සුදුසු වන්නේ භාවනා මනසිකාරයට. භාවනාමය චිත්ත පරම්පරාව යෝනිසෝ මනසිකාරය. එබඳු භාවනාවට යෙදී සිටින කෙනෙකුට ඒ යෝනිසෝ මනසිකාරය අතරින් පතර නැතිව ගිය අවස්ථාවකදී තමයි මේ විදිහේ කාමච්ඡන්දාදී නීවරණ උපදින්නේ. ඒම උපන් මොහොතේදීම ඒ කාමච්ඡන්දය නැතිව යාමට හේතු වූ අයෝනිසෝ මනසිකාරයේ දුරුකොට තමා යෝනිසෝ මනසිකාරයේ පිහිටියොත් ඒ ඇතිවුණු කාමච්ඡන්දය තවදුරටත් පවතින්නේ නැහැ. ඒ නිසා තමයි කියන්නේ සන්තං වා අජත්තං අජත්තං කාමච්ඡන්ද නක්ඛිනේ අජත්තං කාමච්ඡන්දෝතිකත. ඊළඟට යථාච අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති. දැන් භාවනාවේ යෙදී සිටින කෙනෙක් භාවනාමය සිත් ඔහුට උපදින්නේ. ඒ එහෙම සිත් ඉපදගෙන යද්දී කාමච්ඡන්දයක් කියන එකක් ඒ අවස්ථාවේදී නෑ. යම් කිසි වේලාවකදී කාමච්ඡන්දයක් උපදිනවා. ඒ උපදින්නේ Tamanne භාවනා මානසිකාර්ය ඒක පවත්වාගෙන ගිය විදිහටම පවත්වාගෙන නොයාම හේතු කොට. කොයි විදිහකින් හරි යම් කිසි අරමුණක එයිදී කාමච්ඡන්දයක් ඇති වෙනවා. සමහර විටක තමා අතීතයේක කියපු දෙයක් පිළිබඳව කාමච්ඡන්දයක් ඇති විය හැකියි. එහෙම නැත්නම් අනාගත බලාපොරොත්තු වෙන දෙයක් පිළිබඳව කාමච්ඡන්දයක් ඇති විය හැකියි. ඒ කොයි එක ඇති වුණත් අයෝනිසෝ මනසිකාරය නිසායි එය ඇතිවන්නේ. අයෝනිසෝ මනසිකාරය. ඒකයි යථාච අනුපන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝතෝ එතෙක් නොතිබුණු කාමච්ඡන්දයක් උපදිනවා. උපදිනවා. ඒකද දැනගන්න. එතකොට මේ උපදුනේ සුභ නිමිත්ත එක කරුණක්. ඒක වළක්වන්නට බෑ. ඒක සුභ නිමිත්ත. අනික සුභ නිමිත්තේ කියේ තමාය ගැන හිතන්නටත් කැමති. අපි ගනිමු పూర్ව සිද්ධියක් කියලා අතීතයේ සිදු වූ දෙයක් පිළිබඳව නම් මේ දැන් කාමච්ඡන්දේ උපදවා ගන්න. ඒ මෙනෙහි කලේ Taman ඒ ගැන හිතුවේ මෙනෙහි කළාම ඒ ගැන හිතුවේ. සමාධි අයෝනිසෝ මනසිකාරය නිසා. ඒ නිසා දැන් ඒ අරමුණු කොට ඒ අතීත සිද්ධියක් අරමුණු කොට වර්තමානයේ කාමච්ඡන්දයක් උපදිනවා. ඒකට කාරණය සමාධි අයෝනිසෝ මනසිකාරය. ඉතින් මේක දැනගන්න මේ උපන්නේ මේ කරුණ නිසායි කියන්නේ. අනුප්පන්නස්ස කාමච්ඡන්දස්ස උපාදෝ හෝති සංචපජා. යතාච උප්පන්නස්ස කාමච්ඡන්දස්ස පහනං හෝති. වගේම උපන් කාම ඡන්දය ප්‍රහාණය වෙනවා කියන දුරු වී යනවා. දුරු වෙනවා. පංචපජානාති එහෙම දුරු වී ගියාම දුරු වෙන්නේ කොහොමද? ඒ මෙනෙහි කළා. මෙනෙහි කළාම ඒක නැතුව යනවා. කොට ගන්න දන්නවා. ඒ ඇති වුණු කාම ඡන්දය නැතිව ගියයි. පංචපජානාති යථාච පවීනස්ස කාම ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති පංචපදා මෙතන යථාච පවීනස්ස කාම ඡන්දස්ස කාමච්ඡන්දය ප්‍රහීන වූ කාමච්ඡන්දයාගේ එමය කියන්නේ යථාර්ථ යම්සේ පහීනස්ස කාමච්ඡන්දස්ස ප්‍රහීන වූ කාමච්ඡන්දයාගේ ආයතින් අනුපාදෝ හෝති නැවත නොයිපදීමේ වේද පංච පජානා එයද දැනගන්න මෙතෙන්දී අප දත යුතුයි මේ කාමච්ඡන්දයේ ප්‍රහාණය වහානේ කියන්නේ දුරු කිරීම. කාමච්ඡන්දය ක්ලේශ ධර්මයක්, අකුසල ධර්මයක්. ඒ නිසා ඒක දුරු කළ යුත්තක්. දුරු කට යුතුව තිබෙන්නේම මේ කාමච්ඡන්දය වැනි අකුසල ධර්ම පමණයි. වෙන මොනවත් නෑ දුරු කරන්න. පහතබ්ද කියන්නේ මොනවද පහතබ්ද? බුදුරජාණන් වහන්සේ ආර්ය සත්‍ය දේශනාවෙහිදී පහපත්ත ධර්මයේ හැටියට වදාළේ දුක්ඛ සමුදයාර්ය සත්‍යය. දුක්ඛ සමුදයාර්ය සත්‍යය තමයි පහපත්ත ධර්මයේ. වශයෙන් දැනවකාල. දේශනා කළේ එයයි. දුක්ඛ සමුදයාර්ය සත්‍යයේ කියේ තෘෂ්ණාව. යායන් තණ්හා පෝනෝ භවිකා මන්දිරාග සහගතා తත්‍ර తත්‍රාදි නන්දිනි තේයතිදං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යනුවෙන් වදාළ ත්‍රිෂ්ඨාවයි ඒ දුක්ඛ සංඛ්‍යාවයි සත්‍ය. ඒ දුක්ඛ සංඛ්‍යාවිය සත්‍යයේ පිළිබඳව කළ යුත්තේ කොහොමද දැනවදාලේ කුමක් කළ යුතුයි කියලා දැනවදාලේ ඒ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය සහතප්ප ග්‍රහණය කටයුතු එයා දැනවදා එතකොට දුක්ඛ සම්භාර්ය සත්‍යයේ කියන তৃෂ්ණාවට তৃෂ්ණාවයි දුරුකල යුත්තේ. ඒ ආදි සත්‍ය දේශනාවෙන් එන පරිදි. ඒ මොකද তৃෂ්ණාව ක්ලේශ ධර්මයන්ගේ මූලිකයේ අවිද්‍යා তৃෂ්ණා කියන මේ ධර්ම දෙක මූලික ධර්ම දෙකක් ප්‍රධාන ධර්ම දෙකක්. ආදි සත්‍ය දේශනාවේදී බුදුරජාණන් වහන්සේ তৃෂ්ණාව මූල කොටගෙන ඒ තෘෂ්ණාවයි භවෝත්පත්තිය නැත්නම් පංචස්කන්ධ දුක්ඛයට හේතු වන්නේ එබැවින් මේ ප්‍රහාණය කටයුතුයි පංචස්කන්ධ දුක්ඛය නවත්වාලීම සඳහා එම නැත්නම් පංචස්කන්ධයාගේ අනුත්පාද නිරෝධය සඳහා එතකොට ඒ ඒක ක්ලේශයක් তৃෂ්ණාව তৃෂ්ණාව හේතුවක් ප්‍රත්‍යක් රහිතව හටගන්නා ක්ලේශ ධර්මයක් නෙවේ কৃষ্ণාව එහෙම හේතුවක් ප්‍රත්‍යක් නැතිව ඇතිවන ධර්මයක් නම් ඒක කවර ධර්මයක් විය යුතුද? එහෙම ධර්මයක් ගන්නට බෑ. කෘෂ්ණාවට හේතු ප්‍රත්‍යයන් තිබෙනවා. අවිද්‍යා සම්පය සංහා සම්පය. අවිද්‍යාව නිසා සංහාව උපදිනවා. එතකොට අවිද්‍යාව නිසා සංහාව උපදිනවා නම් කෘෂ්ණාවත් ඇතිවීමේ හේතුවක් තිබෙනවා. එතකොට කෘෂ්ණාව නැති කරන්නට නම් තෘෂ්ණාව ඇතිවීමේ හේතුවක් නැති කරන්නට ඕනේ. ඒකත් දුරු කරන්නට ඕනේ, ප්‍රහාණය කරන්නට ඕනේ. එහෙම ගත්තම අවිද්‍යාවත් ප්‍රහාණය කළ යුතු ධර්මයක්. ඒ විදිහට එකිනෙක ක්ලේශ ධර්මයක් ප්‍රහාණය කළ යුතු ධර්ම. ක්ලේශ ධර්ම. ඒ නිසා ඒ ප්‍රහාණය අප විසින් කළ යුතුව තිබෙනවා නැත්නම් කවරෙකු හෝ කළ යුතුයි කී ආකාරයකින් ඒ ප්‍රහාණය එකවරටම සමිච්ඡේද වශයෙන් කරන්නට බෑ ඒ නිසා ප්‍රහාණය පිළිබඳ තිබෙනවා අවස්ථා. පදංග පහාන, විස්කම්භන පහාන, සංඡේද පහාන කියලා නම් කරන්නේ කියලා. පදංග පහාන දැන් භාවනා කරන තැනත්තා ඒ භාවනාව භාවනා කිරීම නිසා තම సంతානෙහි උපදවා ගන්නා කුසල ධර්මයන්ගෙන් අකුසල ධර්මයන් දුරු කොට තබන. ඒ දුරු කොට තැබීම තදංග වශයෙන් කෙලසුන්ගේ ප්‍රහාණය. තදංග වශයෙන් කෙලසුන්ගේ ප්‍රහාණය තමයි ඒක. ඒකට අවිභාවනාවේ යෙදී සිටියේදී අපට ලෝභයක්, ද්වේෂයක්, මෝහයක් ඒ තුන ආදි කොට ඇති කවර හෝ ක්ලේශ ධර්මයක් යම්තා නූපදී පිළි පිළේද ඒතාත් අපි ඒ ඒ ක්ලේශ ධර්මය සදංග වශයෙන් මේ කුසල් සිත තිබෙන තාක්කල් දුරු කොට තැබීමක් කළේ. ඒකටයි කියන්නේ සදංග පහ. තවත් කෙනෙක් මේ කාමච්ඡන්දාදී නීවරණ ධර්ම ප්‍රධානයේ ක්ලේශ ධර්ම බොහෝ කලකට දිරු කරනවා ධාන උපදවාට ඒ ධානයකින් දුරු කිරීම ප්‍රහාණය කිරීම දක්වා තිබෙන්නේ විස්කම්බන පහානක විස්කම්බන පහ ඒ තදංගක් පහාන විස්කම්බන පහාන කියන මේ දෙකින් මේ ප්‍රහාණ ක්‍රම දෙකින් ප්‍රහාණය කරන ලද ක්ලේශ ධර්ම නැවත නූපදිනවයි කියලා නියමයක් නැහැ. ඒවා නැවත ඉපදිය හැකි. එතකොට ඒ ප්‍රහාණය తాවකාලිකව. తాවකාලික දුරු කිරීමක් පමණයි. ඉතින් මෙතන කියන්නේ යථාච පහීනස්ස කාමච්ඡන්දස්ස ආයතින් අනුපාදෝ හෝති යම්සේ ප්‍රහාණය කරන ලද ඒ කාමච්ඡන්දයාගේ ආයතින් අනුපාදෝ හෝති නැවත නූපදීමෙක් වේද පංචපජානාති. එයද දැනගන්න. කොහොමද නැවත නූපදන ආකාරයෙන් ඒ කාමච්ඡන්දය දුරු කරන්නේ? දැන් අප කීවා කාමච්ඡන්දය තදංග වශයෙන් දුරු කරනවා කියලා කෙනෙක්. නමුත් ඒ තදංග වශයෙන් දුරු කළ කාම ඡන්දය කොයි වෙලේ හෝ ඇති වෙන්නට පුළුවන්. නමුත් එහෙම ඇති වෙන්නටම අවස්ථාවක් නොදී එහෙම ඇති වෙන්නටම අවස්ථාවක් නොදී තමා මේ භාවනා මානසිකාරය දියුණු කරගෙන ගොස් සෝතාපට්ටි මග්ග සකදාගාමි මග්ග අනාගාමි මග්ග අරහත් මග්ග කියන ඒ සතර මාර්ගයන් උපදවාගෙන අරහත් මාර්ග ඥානයෙන් ඒ කාම ඡන්දය දුරු කෙලේ නම් ඊට පස්සේ ඒ කාම ඡන්දය කවදාවත් උපදින්නේ නැහැ. ඒක ඒ කාම ඡන්දයාගේ ආයතින් අනුපාදෝ හෝති. නැවත නූපදීමක් වන්නේ එලෙස. එලකට කෙනෙක් ධ්‍යාන උපදවා ගන්නයි කියන්නේ. දැන් මේ භාවනා කරන පින්වතුන් සමහරෙකු ධ්‍යාන උපදවා ගන්න. ඒ ධ්‍යාන උපදවාගෙන ධ්‍යාන රැකගෙන සිටියේදී එතනත්තා තුළ මේ කාමච්ඡන්දිය උපදින්නේ නැහැ. එතකොට ධ්‍යානයෙන් විස්කම්බන වශයෙන් ප්‍රහාණය කළ ඒ කාමච්ඡන්දය ධ්‍යාන උපදවා ගත්තාට පස්සේ පිළිවෙලින් සෝවාන් ආදී මාර්ගඵලයන් ඉක්මවා අරහත් මාර්ගයේ උපදවාගෙන කාමච්ඡන්දය නැතිකලේ නම් සමුච්ඡේද ප්‍රහාණයෙන් දුරුකලේ නම් අන්න එතෙන්දී ද සිදුවන්නේ අර විස්කම්බණයෙන් ප්‍රහාණ විස්කම්බන වශයෙන් ප්‍රහාණය කළ ඒ කාමච්ඡන්ද නමති ක්ලේශ ධර්මය සමුච්ඡේද ප්‍රහාණය කොට නැවත නූපදන ආකාරයට පත් කිරීම. ඒකයි ආයතින් අනුපාදෝ හොති. පංච පජානාත් ඒද දැනගනි. කවුද ඒ දැනගන්නේ? රහතන් වහන්සේ. එතකොට දුර්වගිය කාමච්ඡන්දය නැවත නූපදිනා බව දන්නේ කවරෙක්ද රහතන් වහන්සේ. උන්වහන්සේටයි ඒ කාමච්ඡන්දය නැවත නූපදින්නේ. උන්වහන්සේ කාමච්ඡන්දය එහෙම පිටින්ම දුරු කළා. ඒක තමයි කයස්මින් කයේ ඥානං කියලා කියන්නේ. ඒ ක්ෂය කළ ඒ කාමච්ඡන්දය පිළිබඳව තමන් නුවණින් දන්නවා දැනගත්තා. මේ පින තුනක් සාති දෙනවානේ. ඒ එකිනෙක ආර්ය පුද්ගලයෙකුට උපදනා ප්‍රත්‍යවේක්ෂා ඥාන කියලා. ප්‍රත්‍යවේක්ෂා ඥානය කියන්නේ මාර්ගඵලයට පැමිණුණාට පස්සේ තමා ආත්මග තමා පැමිණි ඵලය තමා දුතු නිවන ප්‍රහීන කළ කෙලෙස් ඉතිරිව තිබෙන කෙලෙස් කියන මේවා පිළිවෙලින් ප්‍රත්‍යවේක්ෂා කරනවා කියන්නේ නුවණින් කලකා බලනවා. දැන් අපටත් පුළුවන් සමහරක් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරන්න. අප යම් කිසි දෙයක් කොට ඒ දේ ගැන ආපසු හැරී බලන නුවණින්. නුවණින් බලනවා ඒක ප්‍රත්‍යවේක්ෂාවක් තමයි. මේ කියන්නේ ඒ ලෝකෝත්තර ධර්ම තමා තුළ උපදවාගත් තැනැත්තා සෑතිවන සත්‍යවේක්ෂාවන් මග්ගම් ඵලංච නිබ්බානං පච්චවික්කති පණ්ඩිතෝ හීනේ කිලේසේ සේතෝව පච්චවික්කති වානවා මග්ගම් ඵලංච නිබ්බාන මාර්ගය ඵලය නිබ්බාන මාර්ග ඵල නිබ්බාන කියන්නේ ඒ ලෝකෝත්තර ධර්ම තුනක්. මාර්ග සිත. ඒ සිතේ තමයි මග්ග මාර්ගය සිට. එතකොට මේ මාර්ගයට පැමිණි තැනත්තා අනතුරුවම ඵලයට පැමිණෙනවා. ඒ මාර්ගඵල කියන මේ සිත් දෙකෙන් අරමුණු කරන්නේ නිවන. ඒ මාර්ගය සිත මාර්ගයට පැමිණෙන විටම මධ්‍යචිත්ත කියන ඒ සිත ඇතිවන විටම ඒ මාර්ග සිතින් දුරු කරන නැවත නූපදන ආකාරයෙන් දුරු කරන ක්ලේශ ධර්ම තුන. ඒ මාර්ග සිතෙන් කෙරෙන ප්‍රහාණය තමයි සමුච්ඡේද ප්‍රහාණය. සමුච්ඡේද. ඒ මා ඒ මාර්ග සිතින් ක්ලේශ ප්‍රහාණය කළා. ඒ මාර්ගසිතින් ප්‍රහාණය නොකට හැකි. තවත් කෙලෙස් ඉතුරු වෙනවා. එහෙම ඉතුරුවන්නේ කාටද? සෝවාන් මාර්ග ඵලයන්ට පැමිණෙන තාට. සකදාගාම මාර්ග ඵලයන්ට පැමිණෙන තාට. අනාගාම මාර්ග ඵලයන්ට පැමිණෙන තව දුරටත් නැතිය යුතු දුරුකල යුතු ක්ලේශ ධර්ම පිරෙනවා. ඒ නිසා ඒ පුද්ගලයන් තුන්දෙනා Taman පැමිණි මාර්ගය ගැන ප්‍රත්‍යවේක්ෂා කරනවා. මා මෙනම් මාර්ගයට මේ මාර්ගය තමාට උපන් බව මේ මාර්ගසිත ලැබුණු බව මේ මාර්ගයට පැමිණි බව නුවණින් දැනගන්නවා. ඒ මාර්ගයට අනතුරුව පැමිණි ඵලය නුවණින් දැනගන්නවා. නුවණින් සලකනවා. ඒ මාර්ගඵල සිත් දෙකෙන් අරමුණු කළ නිර්වාණය නුවණින් බලන. ඒකයි සම්දම් කලංච නිබ්බාන පච්චවෙක්ඛති කියලා කියන්නේ. කවුද? පඬිතේ. පඬිතයෝය කියලා. එතන දක්වන්නේ ආර්ය පුද්ගලයාට. සෝවාන් ආදී මාර්ග ඵල ප්‍රාප්තයියි පඬිත කියන ඒ වචනය එතන පාවිච්චි කර තිබෙනවා. හීනේ කිලේසේ තේසෝව පච්ච වෙක්කතිවානවා එයින් මෙතන ඒ පද දෙකින් කියෙන්නේ මග්ගඵල නිබ්බාන කියන මේ තුන හැම පඬිතෙක්ම හැම ආර්ය පුද්ගලයෙක්ම සලකා බලන බව ප්‍රතිදීක්ෂා කරන බව මාර්ගය ඵලය නිර්වාණ හීනේ කිලේසේ හේතුව පච්ච වෙක්කති වානවා ඇතෙන් පඬිතයෝ කියන ඇතන් ආර්යයෝ තමා ප්‍රහීන කළ කෙලෙස් ගැන ප්‍රහීන කරන්නට ඉතිරිව තිබෙන කෙලෙස් ගැන ප්‍රත්‍යවේක්ෂා කරනවා. ඒ කියන්නේ කුමක්ද? සමහර ආර්යෝ තමා ප්‍රහීන කළ කෙලෙස් හා තමන්ට ප්‍රහීන කරන්නට ඉතිරිව තිබෙන කෙලෙස් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂාවක් නොකරන බව. ඒකයි කියන්නේ. තීනේ කෙලෙස් සේසෝව පච්චවෙක්කති වාන. දැන් මෙතන එන්නේ ඒ උපන් කාම ඡන්දය ප්‍රහාණය කලේ වේද ඒද දනි. ඒ ප්‍රහාණය කළ කාම ඡන්දය නැවත නූපදින්නේ වේද ඒද දැනගන්න. එතකොට මේ නැවත නූපදින්නේ නම් නූපදනාකාරයෙන්ම දුරු කළ කාම ඡන්දය. ඒ කාම ඡන්දේ නූපදනාකාරයෙන්ම දුරු කරන්නේ කවරෙක්ද? රහතන් වහන්සේ. රහතන්. රූප රාග අරූප රාග වශයෙන් උන්වහන්සේට කාමච්ඡන්දේ ඉතිරි වෙලා තිබුණේ අරහත් මාර්ගයට පැමිණෙන තුරු. ඒ අරහත් මාර්ගයට පැමිණීමත් සමගව රූප රාග අරූප රාග වශයෙන් පැවති කාමච්ඡන්දය නැවත නූපදන ආකාරයෙන් දුරු වී යනවා. ඒ නිසා උන්වහන්සේ කාමච්ඡන්දයාගේ ආයති අනුපාදය දැනගන්නවා නුවණින්. තමන් වහන්සේට ඇතිවන සත්‍ය වේක්ෂා ඥානයන් කියන්නේ එහෙම ඇති වුණාම තමයි වහන්සේ තමන් වහන්සේටම ප්‍රත්‍යක්ෂ වන්නේ එනෙන්නේ තමන් වහන්සේම කලකන්නේ ඒ ගැන ඇතන් විටක බුදුරජාණන් වහන්සේටත් සැලකර තිබෙන්නේ හීනා ಜಾති විසිතං ධර්මචරියං කතං කරණීයං නාපරං තත්ථාය හීනා ಜಾති ಜಾතිය ක්ෂය කෙලෙමි කීනාජා ජාතිය ක්ෂේරිය. ඒ කිව්වේ ජාති කියන්නේ නැවත නැවත ඉදීම. ජාති සංජාති උක්කන්තිය විනිද්වත්ති. කන්ධානං පාසු භාවෝ ආයතනානං කටිලාභෝ යනුවෙන් දැක්වෙන ඒ ජාතිය කීනා කීනා කියන්නේ ක්ෂය කළා. ක්ෂය කළා. ගෙවා කරන නැති කළා කියන්නේ. කීනා ජාත් සුන් කළා කියන්නේ. කීනා ජාත් මුසිතං භ්‍රමචර්යං ධර්මචර්යය කියන මේ මාර්ග ධර්මචර්යාව. මාර්ග ධර්මචර්යාවේ කීවේ අංග 8කින් යුක්ත වූ ඒ මාර්ගය. ඒ මාර්ගයේ අපි වාසය කරනවා නැත්නම් විහරති කියලා කියන්නේ. අපි මේ ඉරියව් පවත්වමින් සිදු කරන්නේ කුමක්ද? ඒ මාර්ගයේ හැසිරීම, ඒ මාර්ගයේ යෙදීම, ඒ මාර්ගයේ වැටීම. මේ මාර්ගය ගැන එන්නේ එහෙමනේ. මේ මාර්ගය පිළිබඳව කියන්නේ භාවයේ සම්ප කියලා. වැඩි යුතු එක. වැඩිම කරන්න. එතකොට මේ වැඩිම කොතෙක් දුරට කළ යුතුද? නැත්නම් කවර අවස්ථාව දක්වා කළ යුතුද? අරහත් ඵලයට පැමිණෙන තෙක්ම කළ යුතු තිබෙනවා. දැන් අරහත් ඵල ප්‍රාප්ත ඵලයට පැමිණි උතුමා තමයි මේ ප්‍රකාශය කරන්නේ. කුමක්ද? කීනා ධාති උසිතම් ධර්මචර්යං. ඒ ධර්මචර්යාවේ වැස නිම කෙලෙන්නේ. දැන් භ්‍රමචර්යාවෙහි වාසය කොට නැතේ භ්‍රමචර්යාවෙහි යෙදීම අවසන් කිරීමක් ඉන් මෙහා පුද්ගලයන්ට නැහැ. මෙහා ඇත නැහැ ආරෂ්ඨාංගික මාර්ගයේ පිළිබඳ සම්පූර්ණ කිරීමක්. සෝවාන්, සකදාගාම, අනාගාමී කියන ඒ පුද්ගලයන් තිදෙනාටම නැහැ. ඒ තිදෙනා ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පිළිබඳ ඒකදේශ සම්පූර්ණත්වයක් ලැබලා තිබෙන්නේ එහෙන් පිටින්ම නෙවෙයි. ඒ නිසායි තව ඉතිරිව තිබෙන්නේ කෙලෙස්. දැන් රහතන් වහන්සේ ඒ සම්පූර්ණ කළා. ඒ නිසා උන්වහන්සේ වදාරන කියනවා මුසිතං භක්මචර්යං. ඒ භක්මචර්යාවේ වැස නිම කළා. ඉවරයි ඒ වැඩේ. භක්මචර්යාවෙහි යෙදිය යුතුය නම් ආර්ය ශ්‍රාංගික මාර්ගයේ මාර්ගයේ වැඩිය යුතුය නම් ඒ මාර්ගයේ වැඩිීමේ කාර්යය අවසන්. උසිතං රක්මිත. කතං කරණීයං. කරණීයං කියන්නේ කල යුත්ත කියන එක. කතං කරණීයං. කල යුත්තක් විනිනම් ඒ දේ කතං කළා. ඒතකොට කල යුත්ත කළා තව කරන්න දෙයක් නැහැ. ඒකයි කතං කරණීයං. නාපරණිත්තත්කාය. ඒ පිළිබඳ දැන් දැන් මෙතෙක් කරපු දේවැනි කිසිවක් දැන් ඉදිරියට කරන්නට නම් නෑ නා පරිණිත්තක්කාර මින් පසු කරන්න දෙයක් නෑ පරිණිත්ත එහෙම ප්‍රකාශයක් කළ හැකි වන්නේ කාටද මෙන්න මේ විදිහට යථාච පහීනහස කාම ඡන්දස ආයතින් අනුපාදෝ හෝති පංච පජානාති කියන මේ පජානනය ඇති උතුමාටයි ඒ ප්‍රකාශය කළ හැකි ඒ රහතන් වහන්සේ එතකොට මේ කාමච්ඡන්දය පිළිබඳ අය ආයති අනුපාදයක්. ආයති කියන එක අපිට තබා ගන්නට ඕනේ. ආයති කියන්නේ නැවත කියන එක. දැන් කෙනෙක් යම්කිසි වරදක් කරනවා. අපි ගනිමු අපකම් සිල් සමාදන් වෙනවා. එහෙම නැත්නම් ආජීවක්ෂණක සිල් සමාදන්. ඒ සිල් සමාදන් වෙතත් ප්‍රත්‍යඥා සිල් බිඳිනවයි කියන එක ඒතරම් අමාරු කරුණක් නෙවේ. එනිසා සිල් බිඳ ගන්න. එහෙම බිඳුණු අවස්ථාවකදී ඒ තනත්තා නැවතත් සිල් සමාදන් වෙනවා. සමාදන් වී පිහිටන්නේ ආයති සංගරේ. ආයති කියන්නේ නැවත කියන. නැවත සංගරේ පිහිටනවා. ඒකටයි ආයති. ආයති කියන්නේ නැවත කියන්නේ. එතකොට ආයතින් අනුපාදෝ කොට කියන්නේ නැවත නූපදින්නේ වේ. උපදින්නේ වේද සංච පජානාති ඒතද. ඒ දන්නේ රහතන් වහන්සේ. එතකොට රහතන් වහන්සේ ගේ අරහත්වය හිම්කොට බුදුරජාණන් වහන්සේ මේ ධම්මානුපස්සනාවෙහි කාමච්ඡන්ද නීවරණය පිළිබඳ වූ භාවනා ක්‍රමයේද වදාරා තිබෙනවා. ඒ ධම්මානුපස්සනාවේ එන නීවරණ පබ්බෙහි මේ කාමච්ඡන්දය පිළිබඳ වූ කොටසෙහි කාමච්ඡන්දය පිළිබඳ කොටසෙහි භාවනාව දක්වා තිබෙනවා කවර අවස්ථාව අවසන් වෙනතුරුද සීමා කොටද අරහත්ත්වය රහත් වීම සීමා සීමා කොට. ඒ කියන්නේ ඒකයි අරහත්ත්වයේ කුළු ගන්වා දේශනා කළයි කියා දක්වා තිබෙනවා. එතකොට සමාගේ සංතානී කාමච්ඡන්දයක් ඇති වුණු කල්හි කාමච්ඡන්දය ඇති වූ බව දැන ගැනීම ඒ කාමච්ඡන්දය නැති කල්හි නැති බව දැන ගැනීම කාමච්ඡන්දයක් නූපන් කාමච්ඡන්දයක් උපදින විට ඒ බව දැනීම උපන් කාමච්ඡන්දය ඒ සුදුසු පරිදි මෙනෙහි කිරීම නිසා දුරු වී ගියේ නම් ඒ බව දැනීම Taman තදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරන ලද කාමච්ඡන්දය නැවත නූපදන ආකාරයෙන් අරහත් මාර්ගයෙන් නැති කර දැමීමේ නම් ඒ බව දැනීම කියන මේ විදිහට ඒ භාවනා පිළිබඳව බුදුරජාණන් වහන්සේ වදාරා පිළිනවා. ඊළඟට උන්වහන්සේ ඒ ව්‍යාපාදයේ පිළිබඳ මේ විස්තරයයි වදාරා පිළිගන්නේ. අපි මේ ව්‍යාපාද විස්තරය පිළිබඳව ඊළඟ දිනෙහි කතා කරමු.